Thank you. සාදු සාදු සාදු මේ ක්‍රියාත්මක වන්නේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 8 වන සතියයි 8 වන සතියේ අපේ උරුමය ධර්මදේශනාවට දායකත්වයෙන් කටයුතු කරන්නේ බැල්ලවත්ත දයාපාරේ පදිංචි සීතා ප්‍රනන්දු මහත්මිය සහ දූදරු පිරිස. එසේනම් මෙතෙන් සිට මේ උතුම් දේශනාව මෙලෙසින් පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි නැවත වතාවක් සාදුනාද නම්වා පාදාභිවන්දනින් යුතුව ඇරයුම් කරමු. සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුජානන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත ඊටම සුරක්ෂිත තත්වයකට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ධර්මයට අනුව අපේ චිත්ත සංතාන සකස් කරගැනීමෙන් ඒ වගේම මේ ජීවිතය සුරක්ෂිත කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් අපි පැහැදිලිවම අපිට මේ ලැබිලා තියෙන වැඩපිළිවෙල තමයි අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය. අපි අද දවසේ කතා කරන්නේ ඒ උරුමය පිළිබඳ හැමදාමත් අපි කතා කරන්නේ ඒ ලැබිලා තියෙන දේ අපේ ජීවිතය નિවැරදි කරගන්න හේතු වෙන ප්‍රමාණය පිළිබඳ වටිනාකම දැනගත්තොත් තමයි අපි එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නෙ. මේ දින කීපෙම අපි මෛත්‍රිය ගැනයි කතා කරේ මෛත්‍රී භාවනාව සහ මෛත්‍රී සංකල්පය ගැන. එතකොට අපි ඊට පෙර ආතුව සම්මිත සූත්‍රය ගැන සාකච්ඡා කරා. නමුත් කර්ණියස් මිත්‍ර සූත්‍රය අපිට ලැබිච්ච උරුමයක් විදිහට අපි කතා කරා බොහෝ කාරණා. ඒ පිළිබඳව අපිට පුළුවන් ඒ කියන්නේ දවස ගානේ අපිට උරුම වෙච්ච දෙයක් දවස ගානේ අපේ ජීවිත નિවර්දි කරගන්න මම මතක් කරලා දුන්නා. සක්කෝ දූත සූදූත සුවචෝ තස්ස මුදුවනිතමානේ සන්තසකෝද සුබර අප්පකිච්ච ආදි වශයෙන් මේ තියෙන දේවල් වල තේරුම හොයාගන්න කියලා. මේවා සසර අපේ දෝෂ නිවැරදි කරන ධර්මතා. ඒ කියන්නේ අපේ ජීවිතයක් ගත්තොත් එහෙම අපි හැමෝම එක්තරා තැනක රැඳිලා ඉන්නවා. එතනින් ඉදිරියට යන්න බැරුව. ඒක හොඳට තේරෙනවා මොකද මේ අපි අපේ ජීවිතය දිහා හැල්ල බැලුවොත් අපි එක පාටම හරි උනන්දුවක් සහගත පුද්ගලයන් බවට පත් වෙනවා සැරෙන් සැරේ සැරෙන් සැරේ. සීලය ගැන බණක් අහුවා කියන්නකො. සමාධිය ගැන බණක් අහුවා කියන්නකො. ඒක ගොඩාක් සිල්වන්ත කෙනෙක් දැක්කා කියන්නේ. ගොඩාක් සමාධි සම්පන්න කෙනෙක්, ගොඩාක් ප්‍රඥා සම්පන්න කෙනෙක් දැක්කම අපිට මොකද හිතෙන්නේ? මාත් ඒ වගේ යනවා කියලා. පාසල් යන කාලෙත් එහෙමයි. ගොඩාක් දක්ෂ කෙනෙක් දැක්කම දක්ෂ කෙනෙක්ගේ දක්ෂතා අගේන අවස්ථාවකට අපි ගියාම අපිට හිතෙනවා ඊළඟ වතාව වෙනකොට මම මේ තත්ත්වෙට පත් වෙන මමත් මෙහෙම වෙනවා කියලා. එහෙම හිතාගෙන දවස් 10 දවස් කරන්නේ. නේද? හැබැයි අපි ඒ එදා හිතාගත්ත දවසෙන් දවස් කීපයක් ඒ විදිහට උනන්දුවෙන් වැඩ කරනවා. ආපහු ඒ උනන්දුව නැති වෙලා වැටෙනවා පල්ලෙහාට. ගොඩාක් පරිහානියට යනවාද? නෑ. හිතියදන්ට වැටෙනවා කරාට. නේද අපි හැමෝටම තියෙනවා කම්මැලිකම අයින් කරගන්න පුළුවන් සීමාවක් තියෙනවා හැමෝටම. මම එහෙම කිව්වොත් තේරෙනවා ඒක. එතකොට පිළිවෙලකට ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැන් සමහර අයට ඊළඟට තව ඒ කියන්නේ සමහර අය හොඳට පිළිවෙලකට ඉන්න සමහර අයට බෑ එහෙම ඉන්න. සමහර අය කම්මැලිකමක් අයින් කරගෙන ජීවත් වෙන සමහර අයට එහෙම බෑ. සමහර අයට හොඳට සකසුවම යමක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා සමහර අයට එහෙම බෑ. ඒක තැනකින් එහාට පස්සේ ආ අපි කියන්නේ එයා එතන එහාට අවුල් වෙලා ගියා. නේද? ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුළුවන් දක්ෂතාවයේ සීමාවක් තියෙනවා. එතකොට අපි හැමදාම අදිස්ථාන කරගන්න ඊට වැඩි දෙයක් ඊට වැඩි දෙයක් එහාට කරනවා කියලා අපි ආයෙ කර්ම තැන්ටම වැටලා එතන කාලයක් ඉඳලා පස්සේ තමයි ආයෙ මතක් වෙන්නේ මම දියුණු වෙන්නනේ හිටියේ. මම මෙහෙම කරන්නේ හිටියේ කියලා. ඉතින් අන්න ඒ වගේ ඒවට හේතුව සංසාරගතව අපි පුරුදු පුහුණු කරගත්ත විදිහ. හරි හොඳට තේරෙනවා නේද? පුංචි ළමයි ගත්තාම සමහර අය පොඩි කාලේ ඉඳන්ම කාර්යයක් කාර්යයක් තමයි. සමහර අය පොඩි කාලේ ඉඳන්ම කම්මැලි. නේද? ඒතරේ තමයි සතර පුරුදු. ඉතින් සමහර අය පොඩි කාලේ ඉඳන්ම ශ්‍රද්ධා සම්පන්නයි. සමහර අය පොඩි කාලේ ඉඳන්ම සද්දා සම්පන්න නැහැ. සමහර අය කරුණාවන්තයි, සමහර අය පුඩි කාලේ නම් නපුරු ගති පෙන්නනවා. ඉතින් මේ වගේ සසර ඉඳන් එන දෝෂ ටික තමයි දෝෂ ටික තමයි ඒ දෝෂ නැති කරගන්න සසර ඉඳන් එන දෝෂ කියලා හිතන්න පුළුවන් කාරණා වගේ තමයි කර්ණිමේ සූත්‍රයේ තියෙන්නේ කියලා මම බොහෝ වතාවක් කිව්වා. සක්කෝ ගුණය, ඍජු ගුණය, සක්කෝජිත, සූජිත, සෝචෝ චස්ස මුදු අන්නතිමානි, සන්තුෂ්කෝච, සුබර, අප්පකිච්ච ආදි වශයෙන් තියෙන මේ ගුණාංග. මේ ගුණාංග සඳහන් කරලා තියෙන නිවන් දකින්න ඕන කරන ගුණාංග කියලා. කර්මීය මත කුසලේන යන්තම් සන්තම් කළ යුතු දේ. මොකටද? අත්ත කුසලයේ සඳහා. යන්තම් සන්තම් පදංගේ සාන්ත වූ නිර්වාණ පදයට පැමිණීම සඳහා කළ යුතු දේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ තමයි එහෙනම් අපිට තියෙන පැහැදිලි දෝෂ. ඉතින් මේ දෝෂ පිළිබඳව හොඳට විග්‍රහ කරගෙන ඒවා පිළිබඳ හැඟීමක් උපදවාගෙන දවස ගානේ කන්‍යමිත සූත්‍රය සජ්ජායනා කරොත් අන්න ඒ සජ්ජායනාව තමන්ව හැමදාම નિවැරදි කරනවා මම කීපයක් ගොඩක් විස්තර කරා මම කල්පනා කරේ මේ විස්තර කරපු ටිකත් එක්ක මේ අතන්ට පුළුවන්කම තියෙනවා ඉතිරි කාරණා දැන් හොයාගන්න හොයාගෙන ඒවා පිළිබඳව පොත්පත් වලින් හොයාගන්න පුළුවන් හොයාගෙන ඒ පිළිබඳ උපරිම හැඟීමක් උපදවා ගන්න ඕන මම මෙන්න මේ විදිහට ජීවත් වෙනවා මම සුභ ගුණයෙන් යුක්තව ජීවත් වෙනවා. මාව පෝෂණය කළ හැකි පහසුවෙන් සමහර අය ඉන්න පහසුවෙන් පෝෂණය කරන්න බෑ. අපේ මේ ගමනක් යනවා නම් පිටිපස්සේ වෙනම කලප්පයක් කරලා යන්න ඕන බඩු ටික දාන්න යන්න. ඒ තරම් බඩු ගොඩක් ඕනේ. ඒක ලේසි නෑ. යාලට අවශ්‍ය දේ අවශ්‍යතාව වැඩි. නේද? ඒතර අන්නේ වගේ අපිට තියෙන දේවල් එක මම බොහොම පහසුවෙන් ඉන්න පුළුවන්. ඉතා පහසු කෙනෙක් බඩ සංකීර්ණ කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතේ සංකීර්ණ තත්ත්වයක් නෙවෙයි. ඉතා නේද? ඒක ඒක හරි ලස්සන ක්‍රමයක් නේද මේ පහසු ජීවිතයක් කියන්නේ. ඉතින් හැමදේම අල්පේච්ච වෙලා හැම පැත්තකින්ම නිදහස් වෙලා ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරගන්න පුළුවන්කම තියෙනවා අපිට. ඉතින් ඒ ඒ වගේ ඒ අවශ්‍ය කරන ගුණාංග ටික සහ අපි මේ දවස් ගානම කතා කරගත්ත මෛත්‍රිය කියන ගුණාංගය වර්ධනය කරගන්න ඕන විදිහ සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නේද? ඒකේටි පාන භූතස්සි තසාවා තාවරාවා අනවශේෂා දීගාවා ඒ මහන්තාවා මජ්ක්‍ධිමාරස්ස කානුක තුලා. ඉතින් මේ වගේ මේ හැම සත්වයක් ගැනම දිග උද කෙටි උද අනුක වෙච්ච මධ්‍යම ප්‍රමාණයේ මහත් වූ තූල වූ මේ වගේ සියලු සත්වයන් කෙරෙහි දුර ඉන්න ළඟ ඉන්න මේ හැම සත්වයන් කෙරෙහි අපි මේ දවස් ගාණක් තිස්සේ කතා කරපු මෛත්‍රිය වර්ධනය කරගන්න හැටි මේක තුල තියෙනවා. ඉතින් දැන් මේ ටික ඔක්කොම ආයතරයක් අද දවසට යෙදලා මේ දේශනාවට මේ දවස් ටිකට මම යොදාගන්නේ නැහැ. මේ මෛත්‍රී භාවනාව වර්ධනය කරගත යුතු තියෙනවා. ඉතින් මෛත්‍රී භාවනාව අපි කතා කරපු මෛත්‍රී භාවනාව පිළිබඳව කර්යමිත්‍රුත්වයේ තියෙන තේරුම හරියට දැනගත්තාම හරිද? එතකොට අපි දවසකට එක සැරයක් මේ කර්ණිමිත සූත්‍රය දෙසරයක් තුන් සැරයක් සජ්ජායනා කරනකොට ඒ ඒ වචනවලදී ඒ ඒ තේරුම දැනෙන විදිහට අපේ හිත සකස් කරගන්න කියලා මම කියලා තියෙනවා. එතකොට සක්කෝ කියනකොට විශාල පරාසයක් සහිත ගුණයක් ඒක අපි දසාකච්ඡා කරලා තියෙනවා ඊට කලින්. එතකොට ඒ පරාසයත් එක්ක මම සත්‍යතාවයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සකසුරුවමින් යුක්තව මගේ ජීවිතය පරිපාලනය කරන කෙනෙක් වෙනවා. පරිපාලනය කළමනාකරණය කෙනෙක් කියලා හැම පැත්තකින්ම කාලය කළමනාකරණය කරගන්නවා අවස්ථාව කළමනාකරණය කරගන්නවා ඒ අවස්ථාවේදී කරන්න ඕන දේ මොකද්ද කියලා හරිම ලස්සන ජීවිතයක් හරිම ක්‍රමානුකූලව බෙදා හදාගෙන ජීවත් වෙන ස්වභාවයකට ඒ වෙලාව ඒ වෙලාවේ කළ යුතුම දේ නේද අපිට හරිය අවස්ථා අවස්ථා උදා වෙනවනේ එක එක එක එක එක අවස්ථා ඒ අවස්ථාවේදී ගන්න තීරණය ජීවිතයේ මේ වෙලාවේදී මම ගන්න තීරණය සමහර මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනත් පැත්තකට යොමු වෙච්ච අවස්ථා තියෙනවද නැද්ද? අදටත් අපි කියන වෙලාවකට මම මේ වෙලාවේ මේ තීරණය ගත්තේ නැත්තම් මම අද මෙතන නැහැ. සමහර අය කියලා මට මේ වෙලාවේ තීරණය ගන්න බැරි වෙච්ච හින්දා තමයි මම අද මෙතන ඉන්නේ. හරිද? ඒ කියන්නේ හරිය යන්න බැරි වෙලා ඉස්සරහට. ඒ වගේ ඒ අවස්ථා ඒ ඒ අවස්ථා හැමදාම උදා වෙන්නේ නැහැ. හරි. එතකොට මේ උරුමය කියන එක වටින්නේ අපිට අපිව නිවැරදි කරගන්න ක්‍රමවේදයක්. තනියෙන් මේ කරන්න බෑ නේද? අපිට අපිව නිවැරදි කරගන්න ලැබිලා තියෙන ක්‍රමවේදය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. එතකොට මේකේ මේක රැකගැනීමේ කැමැත්ත උපදින්නේ මේ උරුමයේ තියෙන වටිනාකම දැනගත්තාම. හරි. එතකොට පින්වත්නි මේක මම අද පොඩ්ඩක් අපේ අවධානය යොමු කරන්න ඉන්නේ දැන් කර්ණිම සූත්‍රය ගැන අවධානය යොමු කරලා ඒක අධ්‍යයනය කරන්න පොඩ්ඩක්. අධ්‍යයනය කරපුවාම අපිට ඇත්තටම මෛත්‍රී භාවනාව පවත්වාගෙන යන්න පුළුවන්. මෛත්‍රී පවත්වාගෙන යන්න පුළුවන්. ඒක නිකං සජ්ජායනාවක් නම් කරන්න එපා. කිසිම එකක් එපා කියලා මගේ අවවාදය හැම වෙලේම අපි ගාථා නිකං කියවන්න එපා. අද්භූත දේ පිළිබඳව අනවශ්‍ය ලැජ්ජාවක් තියාගන්න එපා. යමක් වෙන්නේ කොහොමද කියලා හොයාගන්න හැම වෙලේම. ගාථා රත්නයක තියෙන තේරුම දැනගන්න. හරි කර්ණීය මිත්‍ර සූත්‍රයෙන් ලොකුම ලාභය ලැබෙන්නේ කොහොම කරොත්ද? එහි තේරුම දැනගෙන ඒ තේරුමට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්නකොට හාත්පසින්ම ආරක්ෂාව ලැබෙනවා. ඊට අමතරව මේ මෛත්‍රිය තමන් තුළින් වැඩෙනකොට තමයි අර අමනුෂ්‍යයන්ගේ බලපෑම් කරදර අඩු වෙන්නේ මෛත්‍රිය වැඩනකොට. ඕක කියලා විතරක් නම් හරියන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි මේක නිකන් කියෝ කියෝ ඉන්නේ නැතුව මේ ඒක අපිට ලැබිලා තියෙන මහානර්ග වස්තුවක්. හරිද? තමන්ට නිවැරදි වෙන්න ලැබිලා තියෙන මහා වස්තුව තමයි කන්නිම සූත්‍රය කියලා කියන්නේ. ඒකයි මම ඒක ගැන ගොඩක් තාපි කතා කරේ. දැන් අදත් බලන්න ඕනේ පොඩ්ඩක් කල්පනා කරලා හොඳින් මේ ධර්මය මෙච්චර කල් ආවේ කොහොමද කියලා. හරිද? එතකොට මෙච්චර කල් මේ ශාසනය රැකුණේ කොහොමද කියලා. පොත්පත්වල ලියලා තියෙන දේවල් වලින් යමක් රකින්න පුළුවන්ද? ඒවෙන් විතරක්. හරි. දැන් සමහර සමිති සමාගම් තියෙනවා. කාලයක් තිබිලා නැති වෙලා ගිහිලා. ඒ සමත් සමාගම් වල තියෙන නීති, ඒ සමත් සමාගම් වල තියෙන ප්‍රතිපත්ති සහ ඒකත් ඒකේ තියෙන නිලධාරීන් ආදී ඔක්කොම පොත්පත්වල ලියනවද නැද්ද? ප්‍රතිපත්ති ඔක්කොම කියලා. සමහර ව්‍යාපාර කරන ලොකු ව්‍යාපාර කරන හදිස්සියම කඩාගෙන වැටෙනවා. ඒ ලොකු ව්‍යාපාරවල ව්‍යාපාරය සිද්ධ වෙන විදිහ ආදී ඔක්කොම පොත්පත්වල ලියලා තියෙනවද නැද්ද? නේද? ඒතර පොත්පත්වල ලියලා තියෙන බොහෝ දේවල් පිරිහිලා ගිහිල්ලා. හැබැයි වසර 2000 ගණනක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල හික්මන මේ සංගමය මේ කණ්ඩායම පිරිහිලා නැහැ. එතන බොහෝ අතීතයකට දිවෙනවා. ඇයි ඒ? ඒක ප්‍රතිපත්තියක් හින්දා. නේද? විනය තමයි මේ ප්‍රතිපත්තියේ තියෙන මූලය. විනය තමයි ශාසනයේ ආයුෂය කියලා කියන්නේ. එතකොට මේ විනය සහිතව මේ ප්‍රති ඒ කියන්නේ ප්‍රතිපත්තිය මේක තියෙන තාක්කල් ප්‍රතිපත්තිය තියෙන තාක්කල් මේක පිරෙන්නේ පිරෙන්නේම නැහැ. එතකොට අපි මේ උරුමය ආරක්ෂා කරලා ඉදිරියට දිය යුතු තියෙනවද නැද්ද? උරුමය ආරක්ෂා කරලා ඉදිරියට දෙනවා කියන්නේ පොත්පත් ටික ඔක්කොම ලෑස්ති කරලා ඒක දිරන්න නැති වෙන්න මොකක් හරි ක්‍රමයක් හදලා ඉස්සරහට දුන්නාම හරිද? ශාසනය රැකෙන්න. එහෙම කරපුවාම හරි කියලා හිතුවොත්. ඒක ශාසනය සුරක්ෂිත කිරීම නම් අද ඉතින් ගොඩාක් ක්‍රම තියෙන සුරක්ෂිත කරලා තියන්න. නෑ ඒක හරියන්නේ නෑ. එහෙනම් අපිට ලැබිලා තියෙන අපිට පුංචි කාලේ අපි මේ ලෝකෙට ඉපදුනහම අපිට අපේ සංස්කෘතියක් විදිහට ලැබුණේ බෞද්ධ සංස්කෘතිය. අපේ සංස්කෘතිය හැදලා තියෙන්නේ බෞද්ධ දර්ශනය මූලික කරගෙන. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සත්‍ය తත්වය ලෝකයේ සත්‍ය తත්වය අනුව අපේ බොහෝ මුතුන් මිත්තෝ කටයුතු කරා. ඒ කටයුතු කරපු දේවල් වල ප්‍රතිඵලයක් විදිහට පරම්පරාවෙන් අපිට හුඟක් දේවල් හම්බුණා. මේ සංඝයා කෙරෙහි ගෞරව කරන්න මම පටන් ගත්තේ පොතපතෙන් දැකලාද? තම සත්‍යයේ ආශ්‍රයෙන්. නේද? එතකොට විහෙර විහාර ආදීදී සංවරව හැසිරෙන ඒවා මට ලැබුණේ පොතපතේ නීති ටික ලියලා තිබ්බද? නෑ. දෙමෝපියන්ගේ සහ වැඩිහිටියන්ගේ ආශ්‍රයෙන්. ඒ ඒ තැන් වලට ගිහලා ඊළඟට දානමාන දෙන පිළිවෙත් ඔක්කොම දානමාන ආදී දෙන පිළිවෙත ඒ ඔක්කොම ලැබුණේ පොත්පත්වල ලියලා තිබිලාද? නෑ. එහෙනම් ප්‍රතිපත්තියක් යන බව තේරෙනව නේද? හ්ම්. පන්සලකට යන විදිහ, ඊළඟට ස්වාමීන් වහන්සේ නමක් ආශ්‍රය කරන විදිහ, ඊළඟට නොයෙකුත් ආකාරයේ වෙනස් වෙන පිළිවෙත් ධර්ම නේද? දානයක් වෙන විදිහ, දානයකදී කටයුතු කරන විදිහ. මේ හැම එකක්ම ඉස්සරහට එන්නේ ශ්‍රද්ධා සම්පන්නව කරන විදිහවල් ඉස්සරහට එන්නේ අපිට ලැබෙන්නේ අපේ අතීතේ නම් අප ප්‍රතිපත්තිය හින්දා. එතකොට මම මගේ යුතුයකම මොකද්ද? ඇත්තටම අපිට අපේ ජීවිතය નિවැරදි කරගන්න අපිට මේ වගේ සුරක්ෂිත ජීවිතයක් ලැබෙන්න මට බෞද්ධ ධර්මයෙන් ලැබිච්ච පෝෂණය ලොකු හේතුවක් වුණාද නැද්ද? අදටත් මට චිත්ත පීඩාවක් එනවා නම් හරියට ධර්මය දන්න අය දන්නවා හරියට ධර්මය තුලින් ධර්මයේ වටිනාකම තේරිච්ච අය දන්නවා අසරණ නෑ කියලා. ඇයි අසරණ නෑ කියලා දන්නේ? අපි ඔක්කොම කරන හිත සන්තෝෂ කරගන්න. එතකොට හිත සන්තෝෂ කරගන්න ඔක්කොම කරන අපිට ඇතුළෙන්ම හිත සන්තෝෂ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නේද? ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් විතරයි ඇතුළෙන්ම හිත සන්තෝෂ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ. එහෙනම් ඉතින් අනිත් දේවල් මත රඳාපවතින ජීවිතයක් මට අවශ්‍ය නැහැ. එහෙනම් මං ස්ථාවරයි. නේද? මේ උරුමය මට ලැබිලා තියෙනවා. ඒකට මේ උරුමය මගේ ළඟට එනකම් ගේන්න හේතු උනේ ධර්මය සහ විනය පවත්වාගෙන අපහින්දා. ඒක පවත්වාගෙන ආවේ ප්‍රතිපත්තියත් එක්ක. කවුද පවත්වාගෙන ආවේ? සිව්වන පිරිස. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ රැකිච්ච සිව්වන පිරිස. කවුද සිව්වන පිරිස? වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා. අද කොහෙද ඉන්නේ? මේ නේද? මේ ඉන්නේ අපි තමයි. අද කොටස මගේ කොටස. ඒකට මට අතීත මුතුන් මිත්තන් බොහෝ වෙනස මහන්සියලා මේක උරුම කරලා දුන්නා. එතකොට මේ උරුම කරලා දුන්න ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම කාටද? එතකොට අද ආරක්ෂා කිරීම වගකීම මට කොහොමද මම මේ උරුමය ආරක්ෂා කළ යුත්තේ එහෙනම් ලැබිච්ච විදිහට සුරක්ෂිත කර මේ අතින් ගත්ත දේ පාවිච්චි කරලා ඒ තිබ්බ විදිහටම අපහොත් දුන්නොත් තමයි සුරක්ෂිත වෙන්නේ. මම මොන හරි වෙනසක් කරලා දුන්නොත් ඊළඟ එක්කෙනත් මොන හරි වෙනසක් කරලා දුන්නොත් චූටි කැලක් කඩලා දෙනවා. තව කෙනෙක් තව කැලක් කඩලා දෙනවා. තව කෙනෙක් තව කැලක් කඩලා දෙනවා. නේද? එහෙනම් අන්තිමට මොකද වෙන්නේ? වේගෙන් මේක ඉවරලා යනවා. එතන මා විය යුත්තේ මම දෙන්න ඕනේ තිබ්බ විදිහටමයි. මට හම්බෙච්ච විදිහට තිබ්බ විදිහට මේක දෙන්න ඕනේ. එහෙනම් මගේ සමහර හිතුවක්කාර ගතිගුණ මගේ සමහර කැත වැඩ. හරි. මගේ සමහර බෞද්ධ නීතිය උල්ලංඝනය කරන වැඩපිළිවෙල මගේ යටින් ඉන්න සියලු දෙනා ආදර්ශයට ගන්න උදාහරණයක් විදිහට මම. හරි. මම මට හිතිච්ච හැටියට නම් මගේ හැසිරීම මට හිතිච්ච හැටියට නම් මගේ වැඩපිළිවෙල මට හිතිච්ච හැටියට නම් මගේ ධර්මයේ පවා අර්ථ දැක්වීම ඒකේ භයානක මොකද? මම ධර්මය අත දක්වන්න ඕනේ. එහෙනම් මම මේ මට කැමති විදිහට නම් මේ ධර්මය අත දක්වන්න ඕනේ. මම මොකද කරන්න ඕනේ? අයින් වෙන්න ඕනේ මේකේ. අයිත් වෙලා වෙනම සාස්ත්‍රවරයෙක් විදිහට පෙනී හිටින්නවා ප්‍රශ්න නැහැ. ඒක කිසි පාපයක් නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්ම වෙනවා කියන මම මේ වෙනම සාස්ත්‍රවරයෙක්. හරිද? මම මේ ළඟදී පහළ වුණා. හරිද? මම මේ ළඟදී පහළ වුණේ මම ලෝක අවබෝධයක් තියෙන කෙනෙක්. කියලා ඉතින් අර සත්‍යාස්ත්‍රවරු කරපු විදිහ අද අපි සමහර වෙලාවට ධර්මයේ විකෘති කරනවට වැඩිය සත්‍යාස්ත්‍රවරුන්ට පාපය සිද්ධ වෙන්නේ නැහැ. ඒක කට්ටියට ප්‍රශ්නයක් නැහැ කට්ටිය. අනුන්ගේ දෙයක් අරන් විකෘති කරන්නේ නැහැ. මේක හදන්න බුදුහාමුදුර කොච්චර බෝසත්ත්වයන් විදිහට මහන්සි වුණාද? එහෙනම් අපේ යුතුයකමක් තියෙනවා අපිට ලැබෙන දේ අපිට ලැබිච්ච නිවැරදි දේ සුරක්ෂිත කොට සබා දෙන්න. නේද? එතකොට ඒ ඒකේ මූලික දේ තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මූලිකම අංගය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ ශ්‍රද්ධාව තමයි අපි වැඩියෙන්ම ආරක්ෂා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, මහා සංඝරත්නය ගැන තියෙන ශ්‍රද්ධාව නැති වෙන විදිහේ වැඩ නොකර සිටිය යුතුයි. මොකද අපේ පරපුර ඉස්සරහට මේකෙන් අයින් දැනට මේ වෙනකොට අද මම මේ මාතෘකාව ගන්න ලොකුම හේතුවකුත් වෙලා තියෙන්නේ සමහර බෞද්ධ දරුවෝ නිර්ආගමික වෙන්න පටන් ගන්න තියෙනවා. හරිද? ඒ නිරාගමික වෙන්න පටන් අරන් තියෙන්නේ කාරණා සහිතව. හරි මම ඒක ගැන හොයලා බලනකොට වැඩිපුර තියෙන්නේ වැඩිපුර අය අනුන් කියන හින්දා නෙවෙයි වෙන කවුරුත් කියපු හින්දා නෙවෙයි. අන්‍ය ආගමික බලපෑමක් නම් නිරාගමික වෙන්නේ නැහැ. එහෙම වෙනත් ආගමකට තමයි යන්නේ. මේ නිරාගමික වෙන්න පටන් ගන්නෙ කුමක් හේතුවෙන්ද කියලා අපි මේ පිළිබඳ විවෘත සංවාදයකට යන්න ඕනේ විවෘත සාකච්ඡාවක් කරන්න ඕනේ. ඒකට යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනේ. මොනවද අපි ආගමික වශයෙන් सिद्ध කළේ? බෞද්ධයෙක් විදිහට මොනවද අපි सिद्ध කළේ කියලා තමයි මට ලැබිච්ච උරුමය මම භාවිතා කරලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. මොනවටද ඇත්තටම අපි අපි මේ ධර්මයේ පාවිච්චි කරේ මොනවටද? මම බෞද්ධයෙක් විදිහට මොනවද කරලා තියෙන්නේ? මම පාන්සල් ගිහින් තියෙනවා. වැඩිපුර. කවදටද? පොය දවසට හුඟක් දවසට. ඇයි දන්නේ පොයට පාන්සල් ගියේ? දන්නේ. නේද? බොහෝ විට ඇයි මම පොයට පාන්සල් ගියේ කියලා දන්නේ නැහැ. හුඟක් අය දන්නේ නැහැ ඒ පිළිබඳව. ළමයින්ගේ සංකල්පයක් තිබ්බ පුංචි කාලේ අපි ළමයි ඉඳලා පොයට පාන්සල් යන්න ඕනේ. හ්ම්. පාන්සල් ගියා මල් පූජා කරා එහෙනම් පොයේ දවස් අනිත් දවස් වලට ඕනේ නැහැ. ඒ වගේ අදහසක් ඒකෙන් ගම්ල වෙනවා සමහර විට. නේද ඉස්සර හතර පොයට පිළිගත්තා. දැන් ඒක හුඟක් තැන්වල නෑ ඒක කරන්නත් බෑ කරන්න බෑ කියනවා. හැබැයි කරන්න බෑ කියනවා. ඇත්ත රස්සාව කරන අය පොය හතරට කොහෙද පොයටත් නිවාඩුවක් ගන්න අමාරුයි. නමුත් රස්සා නොකරන කී දෙනෙක් ඉන්නවද? නේද අම්මලා තාත්තලා කොච්චර ඉන්නවද කියලා බලන්න. හ්ම් ඔහේ වැටි වැටි ඉන්න හතර පොයක් තියනවද කියලාවත් දන්නේ නෑ. පොය හතරට සිල් ගැනීම කියන එක එකක්. හරිද? එතකොට ඒ වගේ ඒවා ඉස්සර තිබුණා. ඇයි මේවා යන්නේ අහකට මේකේ ආස්තය දන්නේ නැතුව කරන හින්දා. හරි. පොයට ඇයි අපි පෙරවස් සමාදන් පෙරවස් සමාදන් වීමක්, සිල් සමාදන් වීමක්, ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමක් පොය දවසේ දෙන්නේ මාසයකට එක දවසක් හරි වෙන් කරගෙන හතර පොය බෑ පතරස්සක පොයටත් අදිම ගන්න එදා සම්පූර්ණයෙන්ම මේ අතහැරීමක් පුරුදු කර ගැනීම සඳහා නිදහස් වෙන්න උස්සගෙන යන බර පොඩ්ඩක් පැත්තකින් තියලා නිදහස් වෙන්න තමයි සම්පූර්ණයෙන් ආගමික ජීවිතයක් ගත කරන්න තමයි පොය දවස තියෙන්නේ. හ්ම්. එතකොට දැන් මේ වෙනකොට අර්ථ දක්වනවා රූපවාහිනිය දාගෙන ගෙදරට හිටියාම හොඳයි. හරි. ඒක අතහැරීමක්ද? ඒක අතහැරීමක් වෙන්නේ නැහැ. අතහැරීමක් වෙනවා හරියටම ගෙදර සියලු කටයුතු වලින් අයින් වෙලා හිටියනවා. නමුත් එහෙම නැහැ. ඔය ඉන්න ගමන් අනිත් පැත්ත ටිකක් කරන ගමන් තමයි අඩුම ගානේ තනි රකින්න හරි තමයි මේ ගෙදෙට් වෙලා ඉඳීම තියෙන්නේ. ඊළඟට පොය දවස කියන්නේ අපේ සංකල්පයක් තියෙනවා. ඇයි අපේ නිවාඩුව දුන්නේ පොය දවසේ? විවේකීව ඉන්න. ඉතින් ඔකට නම් පොය දවසට කියන්න ඕන මාසික විවේකී දිනය. නේද? මාසයකට සැරයක් කට්ටියට විවේකීව ඉන්න නිවාඩුවක් දෙන්න ඕනේ. ඒක මාසික විවේකී නිවාඩු දිනය. බෞද්ධයන්ට පොය දවසක් නිවාඩු දෙන්නේ ඇයි? ඒක බෞද්ධ නිවාඩු දවසක්. ඒක මොකටද එදා ආගමික කටයුතු කරන්න යම් ආගමික කටයුත්තක යෙදෙන්න ඕනේ. ඉතින් ඒ යෙදෙන්නේ ඒක තුල Tamanට අර හැමෝටම යම් යහපතක් වීම සඳහා. ඉතින් මේ කාර්යබහුල ජීවිතය තුළ අපි මේක අතහැරියා. අපේ දරුවෝ තිබේ පන්සල් ගිහින් එන්න ඕනේ කියලා විතරයි. හරි ඒකේ ප්‍රයෝජනය මොකක්ද කියලා බැලුවේ නැහැ. හිත හිත නැවත වාරයක් අලුත් කර ගැනීම සඳහා. හ්ම් අපේ පීඩිත තත්වයෙන් අයින් වෙලා නේද? ඒක නව ඒ කියන්නේ විවේකයක් අරගෙන මානසික විවේකයක් ඇති කරගෙන ඉන්න රටාවෙන් මිදලා සුවදායක තත්යකටපත් වෙලා අලුත් වෙන්න ධර්මයේ තුල පෝෂණය වෙන්න තියෙන දවසක් තමයි පොය දවස කියලා කියන්නේ. අපි මේක ඒ විදිහට භාවිත කරේ නැහැ. ඉතින් මේකේ අර්ථයක් නැති විදිහට කටයුතු කරා. ඊළඟට අපි දරුවන්ට මොකද කරේ? දරුවන්ට ධර්මයට ලැබි කිරීමට වෙලාවක් නැති වුණා. පිළිසිඳගත්තා කියලා දැනගත්ත වෙලාවේ ඉඳන් සැලසුම් හැදුවා. මොන අරද? ඉස්කෝලේට දාගන්න. <laughs> ඉස්කෝලේට දාගන්න එදා ඉඳන්ම සැලසුම් හදුවා. මෙහෙමයි. දැන් ලිපිනේ දෙන්න ඕන මේ වගේ තැනකට මේ වගේ කියලා. නමුත් ළමයා මනුස්සයෙක් කිරීමේ සැලසුම හැදුවේ නැහැ. ළමයා බෞද්ධ කිරීමේ සැලසුම හැදුවේ නැහැ. ඊළඟට විභාගයක් හෝ දැන් කොණ්ඩේ කපන දවස නැත්නම් තව තියෙන අකුරු කියවන දවස එයාගේ ජීවිතේ නොයෙකුත් වැදගත් දවස් වර්ගයක් තිබ්බා. අන්නගේ වැදගත් දවස් වලට හාමුදුරුවෝගෙන් දලා පිළිත් ටිකක් කියවුවා. ඒතර එයා දැනගන්නේ මොකද්ද මේක මන්තරයක්. වැදගත් දිනවල කිය යුතු මන්තරයක් තමයි මේ බෞද්ධකමේ මට උරුම වෙලා තියෙන එහෙම එකක් කියලා තමයි එයා දන්නේ. හරි. ඊළඟට විභාගෙ කිට්ටු වෙනකොට විභාගෙ හෙට කියලා ඇදගෙන ගියා. ඇදගෙන ගිහලා දේව කන්න ලව්වක් කරා බෝධිය ළඟට ගිහිල්ලා හරිද? එහෙම කරලා බෝධි පූජාව කියන එක වැරදි විදිහට කරලා ළමයට ඔන්න හොඳට පෙන්වනවා. හරි. ඉතින් දැන් මේ ළමයා බලාගෙන ඊළඟට අපි ඉඳලාමත් අපේ ගෙදර ඉන්න ආච්චිම හරි සීයා හරි සමාදවස් වලට දවස් 10ක් ගෙදර අන්තරස්ථාන වුණා. දවස් 5ක් 6ක් අන්තරස්ථාන වුණා. පොයට අන්තරස්ථාන වුණා වගේ ගියා. ගිහිල්ලා ආවා. ඇවිල්ලා කිසිම සරු බවක් වෙන්නේ නැහැ. මේ ළමයා ඉතින් බලන් ඉන්නවා දැන් මේ පොයට ආච්චිලා වුණාම පොයට යන්න ඕනේ. ඊළඟ ඇවිල්ලා එයාට හිත තිබ්බට වැඩි තරහ යනවා. තිබ්බට වැඩි පිරිහීම් ලක්ෂණ තියෙනවා. හරි සාධාරණ කෙනෙක් නෙවෙයි එයා. හරි ඒ වගේ ලක්ෂණත් පේනවා සමහර අය. මම කියන්නේ ඔක්කොම නෙවෙයි. හරි මේක පරිබාහිරයි ඉන්නවා. මම මේක නිර්දාගමික වෙන්න ළමයෙකුට ඇතිවෙච්ච පසුබිම මම කියන්නේ. හරිද? ඒකත් එක්ක නේද මේ වගේ බුද්ධ ධර්මය තුළ ඊළඟට මහා වටිනාකමක් තියෙන ජාතක කතා ධම්මපදය ආදී දේවල් වල තියෙන ජීවිතය ලෞකික ජීවිතය નિවර්ධි කරගන්න ළමයාට ප්‍රශ්න තියෙනවා නේද ඉගෙන ගන්න ළමයාට පාඩම් මතක හිටින්නේ නැහැ කියන ප්‍රශ්න තියෙනවා එක දිගට යමක් කරන්න බෑ කියන ප්‍රශ්න තියෙනවා නේද සිහිය මදිකම කියන ප්‍රශ්නේ තියෙනවා අදිස්ථාන ශක්තිය මදිකම කියන ප්‍රශ්නේ තියෙනවා වීරිය මදිකම කියන ප්‍රශ්නේ තියෙනවා නේද ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ළමයාගේ මානසිකත්වය සුරක්ෂිත ඒ කියන්නේ ඒකාග්‍රතාවයක් නැති ප්‍රශ්න තියෙනවා. ළමයාට හැම වෙලෙම ලැබෙන්නේ ඒ වගේ විද්‍යාත්මක පසුබිමක් නෙවෙයි. ළමයාට පෑන් මතුරලා දුන්නා. ළමයාට නැකත් හදලා දුන්නා විභාගයට යන්න. නේද? එයා ඒවත් ඒවත් ඔක්කොම සංස්කෘතියක් විදිහට වදා ගන්නවා ළමයා. විභාගයට යන්න වෙලාව තියෙනවා. වෙලාවට යන්න ඕන පුතේ 6යි 5ට යන්න ඕන. ඔන්නේ කොහෙද දැන් ඔය රත්නපුරේ දිහා ඉඳන් එන අයට කොළඹට එන්න තියෙනවා. හරි ඈත ඉඳන් එන අයට සමහරවිට මේ නැකතත් එක්ක ලොකු ප්‍රශ්න වගේක් ආවා. ඉතින් මේ වගේ මේ ළමයාව තන්නේ කරම මොකද වදයක් රැග් එකක්. ආගම කියන්නේ යාට නේද? ඊළඟට කිසිම ක්‍රමවේදයක් නැති විදිහට ස්වාමීන් වහන්සේලා සමහරට දෙට වඩම්වලා දානයක් දුන්නා. මේ දාණයෙන් එයාට ලැබෙන එයා නුවණින් බැලුවොත් එයාට ලැබෙන මානසික සහනය මොකක්වත් නැහැ. ඒක හිරවීම විතරයි. හිර වෙන ආගමකට නේද? හිර වෙන දෙයකට මානසික සහනයක් නෙවෙයි මානසික අසහනයක් ඇති වෙන එකට දරුවන්ව හිර කරා. නේද? හිතු කිව්වොත් ඉන්න ඕන අන්න ඒ වගේ. නේද? දැන් මෙහෙන් එනවා හාමුදුරන්ට ගරු කරන්නේ ඇයි කියලා දන්නේ නැහැ. ඉතින් කියන්නේ මොකද? එනකොට ගිහින් කකුල් හොදන්න. ඉතින් මෙයා කිසිම ගානක් නැහැ. මෙයාට තේරෙන්නේ නැහැ ඒ කකුල් හොදන්න කියලා. පාඩෝලේ කරන්නේ මොකටද කියලා තේරෙන්නේ නැහැ. එනකොට බිම ඉඳගන්නේ මොකටද කියලා තේරෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා වැඩිපුවාම අර වදකයෙක් දක්කගෙන එනවා වගේ කාමරෙන් ඇදගෙන ඇවිල්ලා ළමයව මෙහාට එනවා මෙහාට එනවා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් බයින එදාට බයින ආරයන් හොඳටම. ඒක ඔහොම නෙවෙයි හාඳුනමක් ආපුවාම ඔහොම නෙවෙයි මෙහෙමයි කියලා ඉන්දෝලා නේද ඉන්දෝලත් හරි අමාරුවේ අර මනුස්සයා පුළුවන් නම් ඉඳගෙන එතන ඉඳගෙන ෆෝන් එක පුඩා හොර හොර හිරියා නේද ඇයි යාට ඒකේ අර්ථය තේරෙන්නේ නෑ ඒකයි ඉන්දේවා ඉන්දවන්න පුළුවන් අපිට ඉන්දෙවට හිත එතන රැඳෙන්නේ නෑ ඇයි ඒ ශ්‍රද්ධාව හදලා නෑ ශ්‍රද්ධාව හදලා නෑ ළමයාගේ මානසිකත්වයට ගැළපෙන ආකාරයට ත්‍රිවිධ රත්නය ගැන නේද ශ්‍රද්ධාව පදවලා නෑ ඉතින් මේ වගේ එයාගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න තත්ත්වය ටික ටික තරුණ වෙන්න පටන් ගත්තා. තරුණයාට ලොකු ප්‍රශ්න තරුණයාට තියෙන සංකීර්ණ මානසිකත්වයක්. ඒ සංකීර්ණ මානසිකත්වයත් එක්ක එයාට තියෙනවා හරිම ව්‍යාකූල වෙන ගතියක් පොඩ්ඩක් තා. ඒකට ධර්මයෙන් ලොකු විසඳුමක් තියෙනවා. ඒ විසඳුම් මාත්‍රයක්වත් එයාට මේ ධර්මයෙන් ලැබුණේ නෑ. එයා සමහරවිට පන්සලට ගිහිලා බැලුවා. හරි එයා එයා සුදුසු දැනට හැමතැනම එක වගේ කියලා මම කියන්නේ නෑ. පන්සලුත් තියෙනවා ඉතාමත්ම යහපත් විදිහට ඒ ඒ පොඩි ස්වාමීන් වහන්සේලා නියම විදිහට සකස් කරන ලොකු ස්වාමීන් වහන්සේලා ඉතාම ගෞරවණීයව. ඉතින් ඒ වගේ ඉතාමත්ම ලොකු ප්‍රයෝජනයක් ලැබෙන විදිහට සකස් කරන වැඩසටහනක් තියෙන තැන් තියෙනවා වගේම හරියට පිරිහීමටපත් වෙච්ච තැන් බුදුහාමුදුරේ කාලේ හින්දා තිබ්බා. අපි ඒ වගේ තමන්ගේ ගමේ පන්සලට ගියාම මේ ළමයාට තේන්නේ මට වැඩිය පිරිහිච්ච තැනක් එතන කියලා නම්. අපේ තාත්තයි මායි ජීවත් වෙනකොටත් වැඩිය පිරිහිච්ච තැනක් කියලා තේරෙනවා නම්. හරි එතන නොයෙකුත් ක්‍රමවේද තියෙන විකාර ක්‍රමවේද තියෙන කියලා තේරෙනවා නම් මේ ළමයාට පන්සලත් හරියන්නේ නැහැ. එහෙම දැනුණාම එහෙම නැති තැනකට එක්කන් ගිහිල්ලා ආසන්නයේ හෝ තියෙන තදාසන්න ප්‍රදේශවල තියෙන ඒවා තියෙන ඒ ඒ අයිස්ක තමන්ගේ ආසන්න හරි ඒ තැනකට ගිහිල්ලා මෙහි තියෙන වටිනාකම ඇති කරගන්න විදිහක් පෙන්වන්න ඕනේ. ඊළඟට ඒ අතර වාරේ මෙයාව දැම්ම ගිහිල්ලා සම්පාසලකට කියලා බැරිම තැන. එතෙන්ට ගිය වෙලාව නම් එතන මොකක්ද තිබ්බේ? තරඟ. හරි එතනත් එයා එයා එතන වෙනසක් දැක්කේ වෙනසක් දැක්කේ නැහැ. දැන් සමහර විට එයාලට හම්බුණා පන්තියේදී හරි පාසලේදී හරි ප්‍රයිවට් නැත්නම් පෞද්ගලික පන්තියකදී හරි ආශ්‍රය කරන් ලැබෙන ස්වාමීන් වහන්සේ නමක් ඒ වයසේ. බලනකොට මමත් උසස් පෙළ කරන්නේ අරයත් උසස් පෙළ කරන්නේ. මමත් තරගයක ඉන්නේ අරහෙත් තරගෙදී නෑ කිසි වෙනසක් එයාට තේරෙන්නේ නෑ. හරි එයාට තිබ්බ ඉතිහාසය, එයාට තිබ්බ ජාතක කතා ආදී දේවල්, ඒ වගේ දේවල් වලින් එයාට ලැබිය හැකි පන්නරය සම්පූර්ණයෙන්ම අයින් වුණා. හරිද? එතකොට ධර්මයේ තුලින් ලැබිය හැකි සියලු දේ යාගෙන් අයින් වෙන අතර වාරේ ආගම කියන්නේ එයාට බුද්ධ ධර්මය කියන්නේ දඬුවමක් විතරයි. ඉතින් අපිට මේකෙන් එයාට ලැබෙන දෙයක් නැහැ. හරිද? ගණිතය, විද්‍යාව වගේ විෂයන් විශේෂයෙන් දැන් තියෙන තාක්ෂණික මෙවලම් සහ තියෙන තොරතුරු තාක්ෂණික ආදී දේවල් වල තියෙන එක එක තර්කානුකූල සහ එකකට එකක් ගැළපෙන වැඩපිළිවෙළවල් එයා හැදෑරුවානේ. ඒවත් එක්ක සංසන්දනය කරනකොට එයා බුද්ධ ධර්ම කියලා කියන්නේ බොහොම පහළ නේද වැඩක් නැති ප්‍රයෝජනයක් ගන්න බැරි විද්‍යාත්මක නැති විද්‍යාත්මක නැති එතෙන්ට යන්න ඕන වැඩිපුරම විද්‍යාත්මක නැති ගතානුගතික කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි දෙයක් විදිහට තමයි යාගේ මනසට දැනුනේ. මේ පිළිබඳ දැටි තීරණයක ඉන්නවා අපේ ළමයි. සමහර ළමයි. හරි මම එක්ක දෙනෙක් එක කතා කරලා තියෙනවා. ඒ කතා කරපු ඒ එයාලත් එක්ක කතා කරපු අයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. දැඩි තීරණයක ඉන්නවා. මේක වැඩක් නෑ කියලා. හරි. ඒ කියන්නේ මම අපොසත් වුණා අකාලික ධර්මය මේ කාලෙට ගැලපෙන විදිහට නේද මේ කාලේ කියන්නේ කොයි කාලටත් ගැලපෙන එකක් ඒක මේ කාලෙදි මම මේක භාවිතා කරපු විදිහ මට ලැබිච්ච උරුමය රැකලා දෙන්න මට පුළුවන්කමක් ලැබුණේ නැහැ. හරි. ඒකින්ද මේ රෝගය බෝ වේගෙන යන්නේ. නිර්ාගමික සංකල්පයක් ඇති වෙමින් පවතිනවා. මේකට වැඩිපුර ගොදුරු වෙලා තියෙන්නේ බෞද්ධ ළමයි. අනිත් අය නෙවෙයි. වැඩිපුර නිර්ාගමික සංකල්පයේ ඉන්නේ බෞද්ධ ළමයි. මොකද අනිත් ඒ වගේ ඒ නිදහස් චින්තනයකටවත් අපේ නිදහස් චින්තනයට ඉඩ තියෙනවද? නිදහස් චින්තනයකටවත් ඉඩ නැහැ වගේ. ඒක නිසා පොඩි කාලේ ඉඳන් හොඳට මාරාන්තික බය ඇති කරලා තියෙනවා අනිත් හුඟක් ආගම් වල. ඒක හින්දා යාළුවට ඒ චින්තනයට ඉඩ නැහැ. ඒකින්ද අපේ මේ මහා පිරිහීමේ ලක්ෂණයකට හේතුව ඔන්න අපි මේක નિවැරදිව සමාජගත නොකරපු එක. දැන් අපි මොකද කරන්න ඕනේ? හරිද? ශ්‍රද්ධාව තියෙන වැඩිහිටියෝ ඉන්නවා. අපි වැඩිපුර දෙනෙක් ඉන්නවා ශ්‍රද්ධාව තියෙන කාලය නෑ කියලා වැඩි අතල්ලා දාලා ඉන්න කට්ටිය ඉන්නවා. කාලය නෑ කියලා. කාලය නැත්තේ ඇයි? මොනවටද කාලය නැත්තේ? මොනවා? කාලය නැත්තේ මොනවටද? අපි ඔක්කොම කියන්නේ අපි කාර්ය බහුලයි. මේ කාර්ය බහුල ජීවිතේ මම මොකද කරන්නේ කියලා බලන්න. එතකොට මම කාර්ය බහුලයි. ඇයි මම කාර්ය බහුල? මගේ ඉලක්ක මොනවද? කාර්ය බහුල ජීවිතේ මගේ ඉලක්කය මොකක්ද? පළවෙනිට කාලා ඇඳලා නාලා ඉන්න. ඉන්න. නේද? එතකොට මේක මේකේ අවසාන අවසාන ප්‍රතිඵලය එකම මේ ලෝකේ සක්විත රජ වෙන්න ඕනේ. නේද? එහෙනම් අවසාන ප්‍රතිඵලය ඒකවත් හම්බ වෙනවා. සක්විත රජ වුණා එයාත් ඉන්නේ අසතුටෙන් නා. මම දැනට ඉන්නේ අසතුටෙන් නා. මම දැනට ඉන්නේ පීඩණයෙන් නා. හරිද? ඇත්තම කතා කරන්න බලන්න. ඛණ්ඩ බොණ්ඩ අඳින්න ඉන්න යන්න එන්න නැතිකම බැරිකමක් තියනවාද? එහෙම නැහැ. හුඟක් අයට එහෙම නැහැ. නේද? එහෙම එහෙම තියන අය ඉන්නවා වුණ තරම්. නමුත් මාංකාරය බහුල වෙන්න හේතු වෙලා තියෙන්නේ බොහෝ විට ඒක නෙවෙයි වෙන්න පුළුවන්. ඒක නම් සාධාරණයි. ඛණ්ඩ නැහැ. අඳින්න අඩුයි. එතකොට ඉන්න තැනක් නැහැ. හරියට හතරින් ඉඩක් වුණාම බෙහෙතක් හේතක් ගන්න නැහැ. අන්න ඒ ටික තමයි මූලික අවශ්‍යතා. ඒ ටිකේ අඩුවක් තියෙන අයට යමක් කල්පනා කරන්න වෙලාවක් එන්නේ නැහැ. මොකද අම්මා කෙනෙක් වුණා දැන් බෙහෙත් ටිකක් ගන්න සල්ලි හොයා ගන්න ඕනේ. ඒක අමාරුයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන තමන්ගේ භවභෝග සම්පත් අවශ්‍ය ප්‍රමාණයට සකස් කරගන්න කියලා අපිට වෙලා තියෙන්නේ අපේ හුඟක් අයට ඒක තියෙනවා. නෑම කියන්න බෑ. තමන් ඉන්න ප්‍රමාණය අනුව ජීවත් වෙන්න බෙහෙතක් හේතක් අරගෙන ඉන්න තැන ආවරණය කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මොනවද මේ කාලය නැති වෙන්න හේතුව? අත්‍යවශ්‍ය නැති ගොඩ දේවල් අපේ ජීවිතයට එකතු කරගෙන. හරිද? ඒ අත්‍යවශ්‍ය නැති ගොඩ දේවල් අත්‍යවශ්‍ය විදිහට දැනෙන්න පටන් ගන්නවා. ඒකින්ද ඒවට අපි ලොකු කාලයක් මුදංගු කරලා. හරි? රූපවාහිනියටත් අපි සෑහෙන කාලයක් යොදලා තියෙනවා. හ්ම් තව නොයේකුත් නොයෙකුත් වැඩක් නැති දේවල් වලට අපේ කාලය ගොඩාක් යොමු කරලා තියෙනවා වෙන එකක් තියා දුරකථනයටත් අපි කාලය ගොඩාක් යොමු කරලා තියෙනවා අන්තර්ජාලයටත් කාලය යොමු කරලා තියෙනවා අනවශ්‍ය දේවල් වලට හරි ඒකින්ද මට නිර්මාණශීලීව මගේ ජීවිතය ගැන හිතන්න වෙලාවක් නැහැ හුඟක් අයට මේක දැන් සාමාන්‍යයෙන් ඉස්සර නම් මේක පැතිරිලා තිබුණා අවුරුදු 40 න් විතර උඩ ආයත වැඩි ඔය අන්තර්ජාලය කම්පියුටර් පිළිබඳ වැඩි දැනීමක් තිබුණේ නැහැ වගේ තත්ත්වයක් තිබ්බා මේ දැන්ට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා ඔය මේ ඒවා පුහුණු කරන් පවා සිද්ධ වුණා මම හිතන්නේ ගුරුවරුන්ට පවා. නමුත් ඒක දැන් පොඩ්ඩක් ආපහු ගිහලා අපිට අරගෙන මේ පරතරයේ චුට්ටක් තිබුණා නිකන් මේ ඔය කෙටි පණිවිඩයක්වත් යවා ගන්න බැරි දෙමාපියෝ හිටියා ඒ කට්ටිය නිකන් ළමයිව නිකන් කොන් කරන ගතිය දෙලා යන්නේ. දැන් ඇවිල්ලා 50 55 60 දක්වා මේක ගිහින් හරියට. දුර ගිහිලා තියෙනවා මේක. මේක ඇත්තක් මම <laughs> කියන්නේ මම දන්න දේ කියන්නේ මේකත් එක්ක වෙලා තියෙන්නේ මේක තුල සැරිසරසර සැරිසරසර ඉන්න පොඩ්ඩක් යන්තම් විවේකයක් ලැබෙනකොටම ළමයි තරුණ අයත් නැදිවියත් යම් වැඩි හිටි පිටසකුත් පොඩි විවේකයක් ලැබෙනකොටම එයාට බලන් දේවල් තියෙනවා. එයාට එයා තේරුමක් නැති දේවල් වල රැඳි රැඳි ඉන්න ගතියක් තියෙනවා. අපිට ඇත්තටම නිර්මාණශීලීව තමන් ගැන හිතනද අනුන් ගැන හිතනද යමක් හිතන්න සමාජයේ තියෙන ප්‍රශ්නයක් ගැන හිතන්න හැම දෙයක් ගැනම හිතන්න විවේකයක් තියෙන්න ඕනද නැද්ද මනසට? හුඟාකයි විවේකයක් විවේකයි කියලා මනසට දැනෙනකොටම පොඩි වැඩවලින් පොඩ්ඩක් එහෙම එහෙම වෙලා වැඩ ටික ඉවර වෙලා චූටි විවේකයක් ලැබෙනකොටම ඒ ලැබෙන හුඟක් අය මේ කාලේ වෙනකොට එක පාට මතර ගන්නේ දුරකථනය. හරිද? නැත්නම් අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ඒකේ කරෙක් කරගෙන ඉන්නවා. ඒක වෙහෙසක්ද සහනයක්ද? ඒක සහනයක් මුවාවෙන් එන අති ප්‍රබල වෙහෙසක්. මොකද කාමච්ඡන්ද, ව්‍යාපාද නේද? තීන මිද්ද මේ හැම දෙයක්ම වර්ධනය වෙන වැඩ පිළිවෙලක් නිසා වෙන. ඉතින් මේකින්ද ඔය වගේ තියෙන ප්‍රශ්න ගැන හිතන්න වෙලාවක් නැහැ. මම මේ වෙලාව ගැන කතා කරේ ඊළඟට එහෙනම් වෙලා අවශ්‍යතාවය දැඩිව තියනවා නම් වෙලාව ඉතුරු කරගන්න ගොඩාක් පුළුවන්කම තියෙනවා. මේ වෙලාව අපි ඉතුරු කරගත්තොත් යම් විදිහකින් ඒකට අපිට උදෑසන ඉඳන් හැන්දෑ වෙනකන් යම්කිසි කාල කළමනාකරන වැඩපිළිවෙලකට යන්න. අත්‍යවශ්‍ය වෙලාවක් අපි දාගත්තොත් අපිට හොඳට තේරෙයි අපේ කාලය ගත වෙන ආකාරය කොහොමද කියලා අපි විමසලා බැලුවොත් අපිට හොඳට තේරෙයි මම කොච්චර කාලය නාස්ති කරනවද කියලා. ධර්මය අවබෝධ කරගන්න ඇත්තම කියනවා නම් වෙලාව නෙවෙයි ඕනේ සිහියයි ඕනේ. හරි යම් කරුණක් ඉගෙනගෙන ඒ පිළිබඳව සිහිය තියාගන්නයි ඕනේ. ඒ විදිහට අපි මේක ළමයින්ගේ ප්‍රශ්නයකට ළමයින්ට තියෙන පැහැදිලි ප්‍රශ්නයකට උත්තරය ධර්මයේ තුලින් ලබා දෙන්න ඕන ලෞකිකව. එයාට තියෙන අධ්‍යාපනයේ දින ගැටලු වලට. එයාට මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන්. පුතේ ඔයා පැය අවුරුදු ගාණක් ඉගෙන ගන්න ඔක්කොම පැය 3කින් එලි දක්වන්න ඕනේ. මම අහනවා අපේ වැඩිහිටියන්ගෙන්. මේ සඳහා භාවිතා කරන්නේ එයාගේ මනසද නැද්ද? එයාගේ විභාගය වෙලා තියෙන මානසිකත්වය නේද සියල්ල තීරණය කරන්නේ. එහෙනම් එයාගේ මනස ශක්තිමත් වෙන්න ඕනද නැද්ද? කො මනස ශක්තිමත් වෙන්න මොන හරි වැඩ පිළිවෙලක් කරාද මම? එයාගේ අදිස්ථානය වැඩි වෙන්න ඕනේ. එයාගේ වීරිය වැඩි වෙන්න ඕනේ. එයාගේ ඉවසීම වැඩි වෙන්න ඕනේ. එයාගේ ඒකාග්‍රතාවය වැඩි වෙන්න ඕනේ. නේද? එයා විල ශක්තිමත් මනසක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. මම ඒකට මොකුත් කරේ නැහැ නේද? එහෙනම් අන්න එතෙන්ට එයාට ඍජුව වැඩපිළිවෙල ධර්මය තුළින් පෙන්වා දුන්නොත් එයා බුද්ධ ධර්මය දකින්නේ තමන්ගේ හිත එක පොඩි ස්වාමින් වහන්සේ නම ආනාපාන සති භාවනාව වර්ධනය කරන්න වර්ධනය කරලා යම් දුරකට මගේ අතින් ගිහලා මෙහෙම කිව්වා. මට පුදුම හිතුණා මේ කාරණාවටත්. හාමුදුරුවනේ මම අද තමයි ඉගෙන ගත්තේ ජීවත් වෙන්න කියලා. මටත් පුළුවන් මේ කතාවට. අද තමයි ජීවත් වෙන්න ඉගෙන ගන්න. අද ඉඳන් මට ජීවත් වෙන්න පුළුවන් කියලා. මම අපේ ධර්ම සාකච්ඡාවකට මේ සාහනන්තේ වැඩමන් එන්නම් ඉරාවක. බදාද ධර්ම සාකච්ඡාවකට වැඩමන් එන්නම්. ජීවත් වෙන්න පුරුදුනේ අදයි කියලා කිව්වා. මම ඇයි එහෙම කියන්නේ? නෑ. මට හොඳට දැනුණා මගේ හිත එක තැනක තියාගන්න ගන්න උත්සාහයදී. හරිද? මගේ ජීවිතේ එක අරමුණක අරගෙන යන්න මම ගත්ත උත්සාහයයි මේ එක තැනක හිත තියාගන්න ගත්ත උත්සාහයයි දෙක සමාන බව. ජීවිතේ එක එක අරමුණු වලට මම පාඩම් කරද්දී අරෙන්නේ අරමුණු වලට යද්දිත් මේ මට මොකද කැමති දේවල් වලට ඇදුනා, අකමැති දේවල් හින්දාක් බාධා වුණා, නිදිමතෙන් බාධා වුණා. හරි. ඒ වෙලාවේ මම රැක්කේ නැත්තේ හිත. හරිද? එදා මම මගේ හිත ස්පර්ශ කරේ නැහැ. මම දන්නේ නැහැ මේක. ඒක රැකගන්න මම දැනගෙන හිටියේ නැහැ. මෙදා මම හරියටම මගේ හිත අරගෙන එක එක තැනක තියන්න බැරුවා. එතකොටත් ආයෙ වුණාද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච මේවා තමයි ආවේ. හරි. මේ ටික පාලනය කරන්න මම දැන් දවස් ඇතන දින 3ක නේවාසික වැඩසටහනකදී මේක උනේ. ඥානපාන සති වර්ධනය කරලා මම කියනවා මේ ටික පාලනය කරන විදිහ ගැන මට දැන් මගේ හිත ස්පර්ශ කරා. මගේ හිත මේ මේ නිවන් දැකලා නෙවෙයි මේ කියන්නේ. මාර්ගඵලයකට ඇවිල්ලා නෙවෙයි. එහෙනම් මේ හිත පිළිබඳ විද්‍යාත්මක වැඩ පිළිවෙලක් මේ ධර්මය තුළ තියෙනවා. අපේ ළමයින්ට මේක තේරෙන්නේ නැද්ද හරියට කිව්වොත්? කවුද කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනස සකස් කරන විද්‍යාත්මක වැඩපිළිවෙලක් තියෙන ධර්මයක් කියලා. මේක ළමයින්ට මේ උරුමය ලබා දෙන්න ඕනේ. තරුණයාට තරුණයාට බොහෝ ප්‍රශ්න තියෙනවා. එයා පීඩිත වෙච්ච ප්‍රශ්න තියෙනවා. එයාගේ හදවතේ ස්පර්ශ කරන ක්‍රමවේදයක් දෙමාපිය ළඟ බොහෝ වෙලාවට අඩුයි. එයාලා හරිම කාර්ය බහුලයි. එයාලා එයාලා එයා බොහෝ දෙමව්පියෝ අද කාලේ ඉන්න දරුවර දෙන ආදර්ශය තමයි දෙන්න රණ්ඩු වෙන එක. සහ ගතු කියාගන්න ඒවා. හ්ම් පවුල පවුලක් තුළ තියෙන ගැටලු සහගත තත්ත්වයන් ළමයින්ට උරුම වෙනවා. සහ එයාලත් මොකද කරන්නේ දරුවත් එක්කම එකතු වෙලා මේ සමාජනාට 3 4 දෙනාම ඉන්නවා ගෙදර 4 5 දෙනාම කොහොමද පුටුවක් උඩගෙන කකුලක් උඩ කකුලක් දාගෙන ෆෝන් එකේ ඉන්නේ. සමහරට තියෙන ප්‍රශ්නයක් නැහැ. සමහර විට රූපවාහිනියේ ඉන්නේ. සමහර විට තව එහාට යන්න ඕනේ නැහැ නේද? ඉතින් මේ දේවලුත් එක්ක මේ තරුණ තරුණ කෙනාට එයාගේ පැහැදිලිව තියෙන මානසික ගැටලුවට විසඳුමක් ධර්මය තුල තියෙනවා කියන එක ඒක තුලින් ලබාගත හැකි පන්නරය ඒක තුලින් ලබාගත හැකි දේ මොකක්ද කියලා එයාට එකක් නැහැ ධර්මය තුල. එහෙනම් අපි ඒක ලබා දෙන්න ඕනේ. ඒක ලබා දෙන්න අපි ඒක අධ්‍යයනය කරන්න ඕනද නැද්ද? එහෙනම් වෙලාව හොයාගෙන මම මගේ ළමයා වෙන්නේ. මේ රට වෙනුවෙන් මේ උරුමය මට ලැබිලා තියෙන අපුරු උරුමයක්. මට කියන්න පැහැදිලිව හිත පාලනය කරන ක්‍රමවේදයක් මේ ධර්මයේ තුල තියෙනවා. ඒ තියෙන දේ අපි අපිට එහෙම දෙයක් නැත්තම් අපි ගොඩාක් අසරණද නැද්ද? නේද? අන්න එකයි මම කියන්නේ උරුමය කියලා. අපිට අපේ ළමයි හදාගන්න, අපේ තරුණයෝ හදාගන්න, අපේ අපේ ජීවිත හදාගන්න උරුම වෙච්ච සංස්කෘතියක් ධර්මයක් වැඩපිළිවෙලක් තියෙනවා. ඒකයි මේ ගිරිහල යවන්නේ මම. හරිද? ඒකින්ද අපි ඇවිල්ලා බොහොම වටින දෙයක් සිද්ධ කළ යුතු තියෙනවා. ධර්මයේ තුලින් පෝෂණය වෙන කෙනා ගැන දැන් මේ මේ தත්වයන් ගොඩනැගිච්ච විදිහ මම මේ කියන්නේ මේක එපා වෙන්න හේතුව මම මේ කියන්නේ උපාසක උපාසිකාව කියලා කිව්වහම ළමේ කම්මැලි නම් ළමේ පැත්තකටලා ඉන්නවා ළමෙක් වැඩ කරන්නේ නැත්තම් ඔහේ අහකට වෙලා ඉන්නවා නම් වැඩිය සමාජයට එන්නේ නැත්තම් එයාට අපි කියන්නේ කවුරු කියලාද? උපාසකෙක් වගේ ඉන්නවා කියලා. උපාසික උපාසකයා උපාසිකාව කියන්නේ කම්මැලිකමට පැත්තකට වෙලා ඉන්න වැඩක් කරන්නේ නැති කෙනෙක්ද? නෑ. එයා බොහොම එයා හිත රැක ගන්න කෙනෙක්. නේද බුදුරජාණන් වහන්සේ තීන මිද්දේ කියන එක අකුසලයක් විදිහට දේශනා කරලා තියෙනවා. එහෙනම් පැත්තකට වැඩ කරන්නේ නැතුව ඉන්න ඉන්නවා කියන එක නෑ. උපාසක කියන සංකල්පය කියන්නේ ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක් කියලා. එයාගේ ලෞකික ජීවිතය අසාර්ථක නෑ. එයාගේ ලෞකික ජීවිතය අසාර්ථක ඒවා නෙවෙයි. ලෞකික ජීවිතේ යමක් කරගන්න බැරි කෙනෙකුත් නෙවෙයි. අද එයා ඇවිල්ලා බොහොම සාර්ථක ජීවිතයකට උරුමකම් කියන බෞද්ධ දර්ශනය තුළින් පෝෂණය වෙන කෙනා ඉතා ශක්තිමත් කෙනෙක්. එයාට අවශ්‍ය නම් පැවිදෙන්න ඕන පුළුවන්. ගිහි වෙනකන් එයාට අපූර්ව ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒකද මේ මානසික ශක්තිය වර්ධනය කරගන්න වැඩපිළිවෙල තමයි ධර්මය තුල තියෙන්නේ කියන එක අපි අධ්‍යයනය කරලා අපේ ළමයින්ට දායාද කරන්න ඕනේ. ඇයි අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ අපිට ශ්‍රද්ධාව තියෙන හින්දා. අපිට ශ්‍රද්ධාව ඉතුරු කරා. අපේ දෙමව්පිය අපිට ශ්‍රද්ධාව ඉතුරු කරා. නේද? අපේ සීලා කියලා අපේ අම්මලා තාත්තලා අපිට ශ්‍රද්ධාව හදලා තිබ්බා. අපි ළමයින්ගේ ශ්‍රද්ධාව හදන්නෙත් නැහැ. ඒකත් එක්ක අපි අපිට ලැබිච්ච උරුම නැති කරනවා. ඒකින්ද බෞද්ධ වෙච්ච අපි දැනගන්න ඕනේ ක්‍රමවේද සකස්කරනද අපේ උරුමය රැකගන්න. හරි? එතකොට උරුමය බෞද්ධ උරුමය කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ මොනවාද? හුවන්නේ නැහැ. දැසින් මාබෝති. හ්ම්. එහෙම නේද? දරදා වහන්සේ. ඒවා උරුමය නෙවෙයිද? ඒවා මහා උරුමයක්. නේද? ඒවා ලොකු උරුමයක්. එතකොට ඒවා මහා උරුමයන් කියනකොට එකඟයි නේද? එතකොට මේ ධර්මයේ මහා උරුමයන් නේද? ඇත්තටම කියනවා නම් ඒ සිද්ධාස්ථාන ආදියට වැඩිය උරුමයේ විදිහට අපිට බෞද්ධ උරුමය කියලා දැනෙන්න ඕනේ මොකද්ද? ලැබිලා තියෙන ධර්මය, ලැබිලා තියෙන අවස්ථාව ජීවිතය සකස් කරගන්න. ජයසිමා බෝධින් වහන්සේට මා නිවන් දක්වන්න බෑ. මා නිවැරදි කරන්නත් බෑ. මම ජයසිරිමා බෝධින් වහන්සේ භාවිතා කරන සංකල්පය තමයි මට තියෙනවා නම් විතරයි මට ජාතිම ආબોධිය ලොකු ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? නේද? රුවන්වැලිසෑය තියෙන ගලවල ටික ගලවල විකුණන්න දුරුමේ කියලා. නෑ රුවන්වැලිසෑය උරුමයක් වෙන්නේ කාටද? ප්‍රඥාවෙන් රුවන්වැලිසෑය දකින්න පුළුවන් ප්‍රඥාව තියෙන කෙනාට. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින නේද? බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදිලා තියෙන කෙනෙකුට තමයි රුවන්වැලිසෑය වටිනාකම තියෙන්නේ. ඒ උරුමයෙන් නියම ප්‍රයෝජන ගන්න. මම නිකන් අහන්න. ජයසීමා බෝධින් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න වෙලාවේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච අසිරිය සිද්ධ වෙනකොට මේ ලෝකේ එතන වැඩ හිටිය එතන තිබුණ ජීවමාන සාක්ෂියක් නේද එතනින්ද ඒ රූප પરම්පරාවේ අතීතය මම ඔය කලින් මේ කියලා දෙනවා රූප પરම්පරාවේ අතීතය ගත්තොත් එහාට යනකම් නේද? ඒ හැම එකටම තියෙන අතීත රූප પરම්පරාවක්, ඒ රූප પરම්පරාව එහාට එහාට එහාට එහාට එහාට හොයාගෙන ගියාම නවතින්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ බුද්ධත්වයට පත් වෙන කාලෙට ඒතර අපිට බුද්ධාලම්බන ප්‍රීතියක් ලබාගෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි දැඩි හැඟීමක් ඇති කරගන්න පුළුවන් තැනක් තමයි යතිරිම බුදුන් වහන්සේ කියලා කියන්නේ. මේ අඩුම ගානේ ඇත්ත එක පියාගෙන භාවනා කරන කෙනෙකුට එතන ලෝකයේ කෙනෙක් ආවොත් මම කියන්නේ ලංකාවේ පැත්තට දාන්න ඒක ලෝක උරුමයක්නේ. ලෝක උරුමයක් වෙලා තියෙන ජයසිරි මහ බෝධින් වහන්සේ ළඟට භාවනා කරන යෝගියෙක් ආවොත් මේ වෙන අන්‍ය ජාතිකයෙක් ශ්‍රද්ධාව ඉපදිච්ච එයාට භාවනා කරන්න වෙලාවක් තියෙනවද කියන්නේ? මෙතන භාවනා කරන්න වෙලාවක් තියෙනවද? ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ජයසිරි මහ බෝධින් වහන්සේ භාවිතා කරන්නේ භෞතික දේවල් වලට. ඒතන කපුව කීප දෙනෙක් එකතු වෙලා කෑ ගහන නේද? කෑ ගහන, සද්දබද්ද කරන, විකාර කරන තැනක් බවට පත් වෙලා. ඉන්දියාවේ ගියාම බුද්ධ ගයාව ළඟට අපිට හිතෙන අපේ උරුමය අපිට නැති වුණාද කියලා. එතන තියෙන සද්දපද, එතන තියෙන මියුසික්, එතන තියෙන නේද? මේකුත් ආකාරය දේවල් දැක්කහම මේක ඉතින් අපේ රටේ නෙවෙයිනේ. අපේ රටේ නෙවෙයි හින්දා මේ වාගේ නේද බොහෝ අය එන හින්දා මේවා ඇත්තටම සද්දාව ඉපදිච්ච අන්‍ය ජාතිකයෙක් ලංකාවට ඇවිල්ලා යැසිම බෝධිනාහසේ ළඟට ගියත් ඒ ටික තමයි. නේද? එතන භාවනාවක් කරගන්න සුදුසු පරිසරය අඩුම ගානක පැයක් දෙකක්වත් වෙන් වෙලා නැහැ. ඒ කියන්නේ අපි මේවා භාවිතා කරන විදිය අනුව අපේ දරුවෝ මේවා ප්‍රතික්ෂේප කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒකින්ද විද්‍යාත්මකව එකකට එකක් ගැළපෙන ආකාරයට ධර්මය ගැන ගවේෂණය කරලා ධර්මය තුල තියෙන මානසිකත්වය සකස් කර ගැනීමේ හර පද්ධතිය උරුම කරේ නැත්නම් අපේ දරුවන්ට අපි මේ බෞද්ධ උරුමය නැති කරගන්න අපිට ලැබිලා තියෙන උරුමය නැති කරගන්න. ඒ කියන්නේ ඒ පිළිබඳ එක්වරක් දෙවරක් නෙවෙයි දසදහස් වාරයක් හිතනද අපි අපේ ජීවිතය සුරක්ෂිත කරගන්න අපිට හම්බුනේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ හිඳයි අපි මෙහෙම ඉන්නේ අද මේ જાතියක් වශයෙන් ඉන්නේ කෙලින් ඉන්නේ ඒක ඉදිරි අනාගතයට ඉදිරි පරපුරට සකස් කරලා දෙන්න ඕන කියලා ඒක රැකලා දෙන්න ඕන කියලා ඒ අනුව කටයුතු කරන්න බොරු කරනවා අපේ හිත අපිට අපේ හිත දිහා හොඳට බලන්න අපිට කාලය නැතුව නෙවෙයි අපිට සිහිය නැත් සිහිය නැත්තේ එහෙනම් කාලය ගැන හිතන්නේ නැතුව මේක ආරම්භ කරන්ද නාස්ති වෙන කාලය ටිකක්වත් ඉතුරු කරලා කොහොම හරි කරලා දැඩි අදහසක් ඇති කරගන්න මම මේ සුරක්ෂිත කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒක සුරක්ෂිත කිරීමට කාටවත් ත්‍යාගය ඉඳලා හරියන්නේ නැහැ කියලා. ඒ බව හිතමින් අපේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන මමත් සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති apologize for the concern.